කෙස් රැවුල් ආදිය පිළිබඳ සිකපද න භික්ඛවේ දීගා කේසා ධාරේ තබ්බා යෝ ධාරෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස අනුජානාමි භික්ඛවේ දුමාසිකං වා දුවංගුලං වා චූලවග්ගපාලිය 189 පිටුව මහණෙනි දික් හිසකේ නොදරිය යුතුය යමෙක් දරා නම් ඔහුට දුකලා ඇවැත් වෙයි මහණෙනි දෙමසකට වරක් හෝ දෙ අඟලක් වැඩුණු කල්හි හෝ හිසකේ කැපීම අනුදනිමි. න භික්ඛවේ කොච්චේන කේසා ඕසන්න හේතබ්බා න එනකේන කේසා ඕසන්න හේතබ්බා න හත්ත පනකේ කේසා ඕසන්න හේතබ්බා න සිත්ත තේලකේන කේසා ඕසන්න හේතබ්බා න උදක තේලකේන කේසා ඕසන්න හේතබ්බා යෝ ඕසන්න හෙය්‍ය ආපත්‍ති දුක්ඛ ටස්ස චුල්ලවග්ගපාලිය 190 පිටුව මහණෙනි කොස්සෙන් හිසකේ නොපීරිය යුතුය පනාවෙන් හිසකේ නොපීරිය යුතුය අතින් හිසකේ නොපීරිය යුතුය ඉටි මිශ්‍ර තෙල් ආදී යම්කිසි ලාටුවකින් හිසකේ නොපීරිය යුතුය දිය මිශ්‍රතෙලින් හිසකේ නොපීරිය යුතුය. යමෙක් පීරන්නේ නම් ඔහුට දුකුලා ඇවත් වෙයි. ඇවත් වන්නේ අලංකාරයේ පිනිස හිසකේ පීරීමෙනි. හිසකේ කෙලින් සිටින කෙනෙකුට අතෙහි වතුර ගා පිරිමැදීමෙන්ද දූලි ඉවත් කිරීම පිණිස අත තෙමා හිස පිරිමැදීමෙන්ද ඇවත් නොවේ න භික්ඛවේ කත්තරියා කේසා ඡේදාපේතබ්බා යෝ ඡේදාපෙය්‍ය ආපatti දුක්ඛටස්ස දෙස් චූල වග්ගපාලිය 214 පිටුව මහණෙනි කතුරෙන් හිසකේ නොකැප්පවිය යුතුය යමෙක් කැප වූයේ නම් දුකුලා ඇවත් වෙයි අනුජානාමි භික්කවේ ආබාධ පච්චියා කත්තරිකාය කේස ඡේදාපේතුං මහණෙනි ආබාධයක් නිසා කතුරෙන් හිසකේ කැප්පවීම අනුදනිමි. න භික්ඛවේ මස්සු කප්පා පේතබ්බං න මස්සු වඩ්ඩා පේතබ්බං න ගෝලමිකං කාරා පේතබ්බං න චතුරස්සකං කාරා පේතබ්බං න පරිමුඛං කාරා පේතබ්බං න අඩ්ඩු උරකං කාරා පේතබ්බං න දාටිකා ඨපේතබ්බා න සම්බාධේ ලෝමං සංහාරපේතබ්බං යෝ සංහාරපේය ආපත්‍ති දුක්ඛටස්ස චුල්ලවග්ගපාලිය 214 පිටුවෙන් මහණෙනි රැවුල අලංකාර ලෙස නොකැප්ප විය යුතුය දෑඟුලකට වඩා නොවැඩ විය යුතුය දෙ කම්මුලෙහි දිගට ඉතිරි නොකල යුතුය සිව් කොනක් තබා නොකැප්පවිය යුතුය. ලයේ ලොම් නොකැප්පවිය යුතුය. උදරයෙහි ලොම් රොදක් නොතැබිය යුතුය. උඩු රැවුල නොතැබිය යුතුය. සම්බාධ ස්ථානයේහි ලෝමයන් නොකැපිය යුතුය. යමෙක් කපා නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. න භික්ඛවේ මස්සු කප්පාපේතබ්බං යන සිකපදයේ ඇතැම්හු හිසකේ තිබියදී රැවුල පමණක් නොකපිය යුතුය කියා තේරුම් ගනිති. හිසකේ තිබියදීය කියා සිකපදයේහි නැත. නැති දෙයක් සිකපදයට අමුතුවෙන් එකතු කිරීම නුසුදුසුය. කේස් රැවුල කපා ඉවත් කිරීම කියවෙන කිසිම තැනක පිටකත්‍රයේහි කප්ප යන වචනය යෙදී තිබෙනු නොදක්නා ලැබෙයි. පඨමං කේසමස්සු ඕහාර පෙත්වා යනාදීන් විනේහි දක්නා ලැබෙන්නේ කෙස් රැවුල් කැපීම කියවෙන තැන්වල ඕහාර පෙත්වා යන වචනේය. සූත්‍රවල දක්නට ලැබෙන්නේද ඕහාරා පෙත්වා යන වචනයමය. සම්බනාද ස්ථානයේහි ලොම් ඉවත් කිරීම කියවෙන සිකපදෙහි ඒවා කැපීම දක්වා ඇත්තේ සංහාරාපේතබ්බං යන වචනේනි. න භික්ඛවේ මස්සු කප්පා පේතබ්බං යන සිකපදය ගැන වර්ණනාවක් විනය අටුවාවෙහි නොදක්නා ලැබේ. සාරත්ථ දීපනී විමුක්ති විනෝදනී වජිර බුද්ධි යන විනය ටීකා තුනෙහිද මේ සිකපදය ගැන කිසිවක් සඳහන් නොවේ. එබැවින් මේ සිකපදයේද ඒ ඒ අය තම තමන්ට රුචි හැටියට තේරුම් කරති. අටුවා ටීකාවලට මෙය ඇතුළු නොවීමේ හේතුවත් විමසිය යුතු කරුණකි. විනය පෙළ තේරුම් කළ යුත්තේ අටුවා ටීකා අනුවය. අටුවා ටීකාවල සඳහන් නොවන වචනේ තේරුම් කිරීම දුෂ්කරය. මේ සිකපදෙහි කප්පා පේතබ්බං යන වචනේ යොදා ඇත්තේ රැවුල කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් අන් සෑම තැන යෙදී ඇති ඕහාරේ තබ්බං යන වචනයේම යොදා නැත්තේ මෙහි අර්ථය අනිකක් නිසා යනු අපගේ පිළිගැනීමය. සූත්‍ර පිටකයේ සමහර තැනක කප්පිත කේස මස්සු යන වචනය දක්නා ලැබේ. ඒ වචනයෙහි අර්ථය උදාන අටුවාවෙහි විවරණය කර ඇත්තේ කප්පිත කේස මස්සූති අලංකාර සත්තේ වුත්ත වෙදිනා කප්පකේහි චින්න කේස මස්සු කියාය. ඒ අටුවා පාඨයෙන් දැක්වෙන්නේ කප්පත යන වචනේ අර්ථය අලංකාර ශාස්ත්‍රයේහි දක්වන පරිදි මුහුණු අලංකාර කරනු පිණිස කපුවන් ලවා හැඩ තබා කෙස් රැවුල් කැප්ප වීමය. අප විසින් න භික්කවේ මස්සු කප්පාපේ තබ්බං යන සිකපදය රැවුල අලංකාර ලෙස නොකැප්පවිය යුතුය කියා තේරුම් කරන ලද්දේ උදාන අටුවාව අනුවය නබික්කවේ මස්සු කප්පාපේතබ්බං යන්නේහි අර්ථය රැවුල නොකැපිය යුතුය කියා ගතහොත් කවදාවත් රැවුල කැපීමට ඉඩක් නැත උදාන අටුවා 221 පිටුව කප්පාපෙය්‍ය විසුං මස්සුං දාටිකං වා කප්පෙය්‍ය යෝ සංහාරපෙය්‍ය වා ලෝමං සම්බාදේ තස්ස දුක්ඛ තස්ස විනය විනිශ්චය ග්‍රන්ථයේ 2801 ගාතාව මේ විනය විනිශ්චය නම් ග්‍රන්ථයේ කියන ගාතාවකි ඇතැම්හු මේ ගාතාව දක්වා හිසකේ තිබියදී රැවුල් නොකැපිය යුතුයයි කියති එහෙත් කෙස් තිබියදීය කියා ඒ ගාථාවෙහිද නැත. මස්සු යනු යටි රැවුලය. දාඨිකා යනු උඩු රැවුලය. මේ ගාථාවෙහි කප්පාපෙය්‍ය විසුන් මස්සුන් යන්නෙහි අදහස දාඨිකාව තබා වෙනම රැවුල නොකැපිය යුතු බව විය හැකිය. මේ ගාථාව බුද්ධ වචනය නොවන බවද සැලකිය යුතුය. කෙස් හා රැවුල් එක විට නොකැපිය යුතුය. කැපිය හැක්කේ වෙන වෙනමය. මේ කාරණයත් මේ ගාථාව තේරුම් කිරීමේදී සැලකිය යුතුය. අනුජානාමි භික්කවේ ආබාධපච්චයා සම්බාධේ ලෝමං සංහාර පේතුම් චුල්ල වග්ගපාලි 214 පිටුව ආබාධයක් ඇති කලෙහි සම්බාධේහි ලොම් ඉවත් කිරීමට අනුදනිමි න භික්ඛවේ මුඛං ආලම්පි තබ්බං න මුඛං උම්මද්දි තබ්බං න මුඛං වුන්නේ තබ්බං න මනෝ සිලිකාය මුඛං ලංචේ තබ්බං න අංගාරගෝ කාතබ්බෝ න මුඛරාගෝ කාතබ්බෝ න අංගරාග මුඛරාගෝ කාතබ්බෝ යෝ කරය්‍ය ආපatti දුක්ඛටස්ස චුල්ල වග්ගපාලිය 190 පිටුව මහණෙනි පැහැපත් කරන දෑ මුහුණෙහි නොගැල්විය යුතුය. මුහුණෙහි වත්සුණු එනම් පියරු නොගැල්විය යුතුය. මුහුණෙහි තිලක නොතැබිය යුතුය. කය සායම් නොකළ යුතුය. මුහුණ සායම් නොකළ යුතුය. කය මුහුණ සායම් නොකළ යුතුය. යමෙක් කෙරේ නම් දුකුලා ඇවත් වෙයි. අනුජානාමි භික්ඛවේ ආබද්ධප්පච්චයා මුඛං ආලම්පීතුං චුල්ලවග්ගපාලි 190 පිටුව ආබාධ නිසා මුව බෙහෙත් ගැල්වීම අනුදනිමි න භික්ඛවේ දීඝා නඛා ධාරේතබ්බා යෝ ධාරෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස චුල්ලවග්ගපාලිය 215 පිටුව මහණෙනි දික් නිය නොදැරිය යුතුය යමෙක් දරානම් දුකුලා ඇවත් වෙයි. න භික්ඛවේ දිහිගං නාසිකා ලෝමං ධාරේ තබ්බං යෝ ධාරීය ආපත්‍ති දුක්ඛටස්ස චුල්ලවග්ගපාලිය 214 පිටුව දික් නාස්ලොම් නොදරිය යුතුය දරුවහොත් දුකුලා ඇවත් වෙයි න භික්ඛවේ පාලිතං ගාහාපේ තබ්බං යෝ ගාහාපෙය්‍ය ආපatti දුක්ඛටස්ස චුල්ලවග්ගපාලේ 215 පිටුව පැසුණු කෙස්ලොම් නොගැන්විය යුතුය ගැන්වුවහොත් දුකලා ඇවත් වෙයි න භික්ඛවේ ආදාසේවා උදකපත්තේවා මුඛ නිමිත්තං ඕලෝකේ තබ්බං යෝ ඕලෝකේය ආපatti දුක්ඛටස්ස චුල්ලවග්ගපාලි 190 පිටුව ආදාසයක හෝ දියබඳුනක හෝ මුව නිමිත්ත නොබැලිය යුතුය. බැලුවහොත් දුකුලා ඇවත් වෙයි. අනුජානාමි වික්කවේ ආබාධප්පච්චය ආදාසේවා උදකපත්තේනවා මුඛ නිමිත්තං ඕලෝකේතුං ආබාධයක් නිසා ආදාසෙයි හෝ දියබඳුනේ හෝ මුව නිමිත්ත බැලීමට අනුදනිමි ආබාධයක් ඇති කලෙහි එය සුව වීද නැතද යයි දැන ගැනීම පිණිසද බෙහෙත් ගැල්වීම පිණිසද මා දැන් දි รา ඇති දැයිද ආයු සංස්කාරය දැන ගැනීම පිණිසද කණ්ණාඩියෙන් මුහුණ බැලීම සුදුසුය කණ්ණාඩියෙන් නොබලා රැවුල බෑම දුෂ්කරය කණ්ණාඩියකින් නොබලා රැවුල කැපීමෙන් තුවාල විය හැකිය තුවාලය ආබාධයකි රැවුල බෑමේදී තුවාල නොවනු පිණිස කණ්ණාඩියෙන් බැලීමද ආබාධයක් නොවනු පිණිස බැලීමය. එබැවින් එයත් ආබාධයක් නිසා කරන වැඩකි. ඒ නිසා එය නිවැරදි විය යුතුය. විනය පාළියේ අටුවා ටීකාවල ඒ ගැන කිසිවක් සඳහන් කර නැත. මේ අප අදහසය. මේ ගැන විමසිය යුතුය. නෑම පිළිබඳ සිකපද යෝපන බික්ඛු ඔරේනද්ද මාසං නාහ යෙය්‍ය අඤ්ඤත්‍ර සමයා පාචිත්‍යං තත්තාය සමයෝ දියඩ්ඩෝ මාසෝ සේසෝ ගිම්හා නන්ති වස්සානස්ස පඨමෝ මාසෝ ඉච්ඡතේ අඩ්ඩතේය මාසා උන්හ සමයෝ පරිලාහ සමයෝ ගිලාන සමයෝ කම්ම සමයෝ අද්දාන ගමන සමයෝ වාතවොට්ටි සමයෝ අයං තත්ත සමයෝ පාචිත්‍ය පාළි 140 පිටුවකින් අසමයෙහි අඩමසකට වරක් වඩා නෑවහොත් මේ සිකපදයෙන් පචිති ඇවැත් වෙයි මේ සිකපදය මධ්‍ය දේශයට පමණකි අනුජානාමි භික්කවේ සබ්බ පච්ඡාන්ති මේසු ජනපදේසු දූවනාහානං යනුවෙන් ප්‍රත්‍යන්ත ජනපදයන්හි නිතර නෑම අනුදැන වදාරා ඇති බැවින් ප්‍රත්‍යන්තයට අයත් මේ රටෙහි කොතෙක් නෑවද ඇවත් නැත. න භික්ඛවේ නහාය මානේන භික්ඛුනා රුක්කේ කායෝ උග්ගං සේතබ්බෝ යෝ උග්ගං සෙය්‍ය ආපත්‍ති දුක්ඛ ටස්ස මහා වග්ගපාලිය 514 පිටුව නෑමේදී ගස්වල කය නොඇතිල්ලිය යුතුය. ඇතුල් වුවහොත් දුකුලා ඇවත් වෙයි. න භික්ඛවේ නහායමානේන භික්ඛුනා තම්හි කායෝ උග්ගසේ තබ්බෝ යෝ උග්ගසෙයං ආපatti දුක්ඛටස්ස. චුල්ලවග්ගපාලි 188 පිටුව. මේ සිකපදයෙන් නෑමේදී කය කනුවක ඇතුල් වුවහොත් දුකුලා ඇවත් වෙයි. න භික්ඛවේ නහාය මානේන කුඩ්ඩේ කායෝ උග්ගං සේතබ්බෝ යෝ උග්ගං සේය ආපත්‍ති දුක්ඛටස්ස චුල්ල වග්ගපාලි 188 පිටුව නෑමේදී බිත්තියක කය ඇතිල්ලුවහොත් දුකුලා ඇවැත් වෙයි න භික්ඛවේ අට්ඨානේ නාහි තබ්බං නෝ යෝ නාහායෙය්‍ය දාපත්‍ති දුක්ඛටස්ස අට්ඨාන නම් කණුවේහි ඇඟ ගටා නෑමෙන් දුකුලා ඇවැත් වෙයි. අට්ටාණය මෙකල දක්නට නැත. ලී කොටයක පැත්තක් ලෑල්ලක්සේ මට්ටමට සෑස දූ පෝරුවක මෙන් එහි දෑතට ඉරි කපා නාන තැන්වල සිටවන ලද කනුවට අට්ඨානය යැයි කියනු ලැබේ. මිනිසයෝ එයට හුණු ඉස එහි ඇඟ උලති. න භික්ඛවේ ගන්ධබ්බ හත්තකේන නාහායි තබ්බං යෝ නාහායේය ආපත්‍ති දුක්ඛටස්ස චුල්ලවග්ගපාල 188 පිටුව ගන්ධබ්බ හත්තක යනු නෑමේදී ඇඟ ඉලීම සඳහා වඳුරු අතක් මෙන් ලීයෙන් සාදන උපකරණයකි එයින් ඇඟ උලා නෑවහොත් දුකුලා ඇවැත්වෙයි නබික්කවේ කුරු වින්දක සුත්තියා නාහායි තබ්බං යෝ නාහායේය ආපති දුක්ඛ ටස කුරුවින්දක සුත්තික නම් උපකරණයක් මෙකල නොදක්නා ලැබේ කුරුවින්දක නම් ගල් වර්ගයක් ඇත ඒවා හුණු කොට ලාකඩ හා මිශ්‍ර කොට ගුලි කර වැලක අවුනා ඒ වැල දෙකොණින් අල්ලා දෙපැත්තට අදිමින් එයින් පිටේ කුණු ඉවත් කරති එය පාවිච්චි කිරීමෙන් දුකුලා ඇවැත් වෙයි. නබික්කවේ විගයිහ පරිකම්මං කාරාපේතබ්බං යෝ කාරාපේය ආපත්‍ති දුක්ඛටස්ස චුල්ලවග්ගපාල 189 පිටුව. ඔවුනොවුන් කයින් කය ගටා කුණු ඉලීම නොකළ යුතුය. කලහොත් දුකුලා ඇවැත් වෙයි. න භික්ඛවේ මල්ලකේන නාහායි තබ්බං යෝ නාහායේය ආපත්‍ති දුක්ඛටස්ස මල්ලක යනුද මෙකල දක්නට නැති උපකරණයකි එය දැති කැපූ පියුම් කෙමියක ආකාර උපකරණයක් යයි කියා තිබේ එයින් ඇඟ උලා නෑමෙන් දුකුලා ඇවැත් වෙයි ඇඹරු රෙදි වැටියෙන් හෝ අතින් හෝ කුණු උලා නෑ යුතුය ගල් කැට ගඩොල් කැබලි කැබලිති යන මේවා පා එලීමට සුදුසුය අකප්පිය ආසන න භික්ඛවේ උච්චාසයන මහාසයනානි ධාරේ තබ්බානි සෙය්‍යතිදං ආසන්දි පල්ලකෝ ගෝනකෝ චිත්තකෝ පටිකා පටලිකා තූලිකා විකතත්තිකා උද්දලෝමි ඒකාන්තලෝමි කට්ටිස්සං කෝසෙයං කුත්තකං අත්තත්තරං අස්සත්තරං රත්තත්තරං අජිනප්ප වේනින් කදලිමිග පවර පච්චතරණං සවුත්තර චිදං උබතෝ ලෝහිත කූප දානං යෝ ධාරී ආපatti දුක්ඛටස්ස මහා වග්ගපාලිය 502 පිටුව මේ සිකපදයෙන් ආසන්දි ආදී නම් වලින් දක්වන ලද උච්චාසයන මහාසයනයන් පරිභෝග කිරීමෙන් දුකුලා ඇවැත්වන බව දැක්වෙයි උච්චාසයන යනු පමණට වඩා උස් අසුන්්‍ය. එහි ප්‍රමාණය පාචිත්‍ය පාළියේ මංච ශික්ෂාපදයේ අනුව දැක්විය යුතුය. සුගත් අඟලෙන් 8 අඟලට වඩා උස පා ඇති ඇඳක් හෝ පුටුවක් භික්ෂුවක් විසින් කරවුවහොත් වැඩි කොටස සිඳ දෙසිය යුතු පචිති ඇවැත් වෙයි. සුගත් අඟල් 4ක් සාමාන්‍ය ජනයාගේ වියතකි. අට අඟුලක් රියනකි. ඒ සිකපදයේ අනුව රියනට වඩා උස් පා ඇති අසුන අකැපය. උච්චාසනයේයි කියනුවේ රියනයට වඩා දික් පා ඇති අසුන්ය. අතීත කාලයේ බොහෝ උස් අසුන් අගය කොට සලකන්නට ඇත. මෙකල උස් අසුන් අගය කොට නොසලකති. රියනට වඩා උස් පා ඇති ඇඳපුටු මෙකල නොසාදති. දැනට පන්සල් වලත් ගෙවල් වලත් පාවිච්චි කරන ඇදපුටු උච්චාසයන නොවේ. මහාසයන යනු වඩා සනීපය ගෙනදෙන වඩා ලස්සන කාමභෝගීන් පිනවන මහා මිනිසුන් පරිභෝග කරන අසුන්්‍ය. අකප්පිය ඇතිරිලි අතුල අසුන්්‍ය යැයි අටුවාවන්හි කියා තිබේ. ইহත දැක් වූ පාඨයේහි ආසන්දාදී නම් වලින් දැක්වෙන්නේ අතීත කාලයේ විසු මහ මිනිසුන් පරිභෝග කළ පරණ බඩුය. දැන් ඒවා නැති බැවින් ඒවා හරියට තේරුම් කර ගැනීම දුෂ්කරය. ආසන්දි යනු පමණට වඩා උස්පා ඇති ආසන විශේෂයකි. පල්ලංකම් යනු පාවල සිංහ රූප ව්‍යාග්‍ර රූප යක්ෂ රූප ආදී යොදා ඇති අසුන්‍ය ගෝනක යනු හතර අඟුලකට දික් ලොම් ඇති පළසය චිත්තක යනු වියුමෙන් විසිතුරු කළ ඇතිරිලිය. පටිකා යනු ලොමින් කළ සුදු ඇතිරිලිය. පටලිකා යනු ඝනට මල් ඇති ලොමින් කළ රතු ඇතිරිලිය. තුලිකා යනු පුළුන් දමා කළ ගුදරිය. විකතිකා යනු සිංහ ව්‍යාග්‍ර ආදී රූපවලින් විසිතුරු කර ලොම් ඇතිරියය. උද්ද ලෝමි යනු එක පැත්තකින් ලොම් මතුවී ඇති ලොම් ඇතිරියය. ඒකාන්ත ලෝමි යනු දෙපැත්තෙහිම මතු වූ ලොම් ඇති ලොම් ඇතිරියය. කට්ටිස්ස යනු අතරට රන්විදී නූල් යොදා කට්ටිස්ස නම් කෙඳි වර්ගයකින් වියු ඇතිරියය. කෝසෙය යනු පට නූල් අතරටත් රන්විදී කෙඳි යොදා වියු ඇතිරිය. කුත්තක යනු නාටිකාවන් සොළොස් දෙනෙකුට නැටීමට ඉඩ ඇති ලොම් ඇතිරියය. හත්තත්තර අස්සත්තර රත්තත්තර යනු ඇතුන් පිට අසුන් පිට හා රතවල අතුරන ඇතිරියය. අජිනප්පවේනි යනු අඳුන් දිවිසම් වලින් ඇඳ පමණට මසා කළ ඇතිරිලිය. කදලි මිග පවර පච්චත්තරණ යනු කදලිමිග නම් මුවන්ගේ සමින් කළ උතුම් ඇතිරිලිය. සෞත්තරච්ඡද උබත ලෝභිත පදාන යනු හිසට පයට රතු කොට්ටා හා රතු වියන් ඇති අසුන්ය. එක් සමයකී මිනිසයෝ ඇතුළු ගමෙහි දන්ශාලාවක භික්ෂූන්ට වාඩිවීම සඳහා ආසන ආදී උච්චාසයන මහාසයනයන් පැනවූහ. භික්ෂූහු සැක ඇත්තාහු ඒවා නොහිදිත් එකරුණ භාග්‍යවතුන් වහන්සේට දැන් වූ කලෙහි අනුජානාමි භික්කවේ ඨපෙත්වා තීනි ආසනන්දින් පල්ලංකං තූලිකං ගිහිවිකතං අබිනිසීදිතුම් නත්වේව අබිනිපජ්ජතුම් චූලවග්ගපාලිය 243 පිටුව යයි මහණෙනි ගිහියන් විසින් පිළියෙල කර දුන් කලෙහි ආසනන්දී පල්ලංකං තුලිකා යන අසුන්තුර තුන හැර අන් අසුන්වල හිඳීම අනුදනිමි. නිදීම නො අනුදනිමි. යයි වදාළ සේක. පසු අවස්ථාවක ගිහියන් විසින් පිළියෙල කර දුන් කලෙහි තුලිකාවෙහිද හිඳ ගැනීම අනුදැන වදාළහ. ආසන්දි තූලික පල්ලංකම් යන තුන හැර ඉතිරි අසුන්වල ධර්මාසනයේහිද දානශාලාවේහිද ගිහිගෙහිද හිඳ ගැනීම කැපය